ගුරුත්වාකර්ෂණය අඩු මේ නෙමෙයි පාසක මත හිමාලය. හිමාලය කන්ද උඩටම ගියාම ඒක ගොඩාක් අර ග්‍රැවිටි එක අඩුයි. දැන් මෙතන ගලක් දැම්මාම වැටෙන දුර වේගය තියෙනවනේ. ඒ වෙලාව ඒ වෙලාවයි හදුයි. දැන් මේම දාලා වල යටින් අල්ලන්න පුළුවන්. දැන් මේ අල්ලන්න බෑනේ. දැන් මේ දැම්මම ටක් ගාලා යනවා ඒක. එතකොට ගුරුත්වාකර්ෂණය එතන අඩු වුණාට ගුරුත්වාකර්ෂණ බලය වල පොළවෙන් නෙමෙයි තීරණය වෙන්නේ. කයි. කයි. දැන් උපාසක මහත්තයාගේ කයද මේ මාපලෝට හැදගෙන තියෙනවනේ. ඒක ඩිස්කනෙක්ට් කරන්න ඕනේ කොහොමද? Taman තුලින්නේ. එතකොට Taman පොළොවේ නිදාස් වෙනවා. එතකොට ගුරුත්වාකර්ෂණ පොළොවේ නිදාස් වෙනවා. පොළොව ඇද ගන්න බෑ. එතකොට පාසි වල කකුල තිබ්බම ලිස්සන්නේ. ඒ වගේ මේ මාපලෝවේ කෙලින් යන්න බෑ. මේක ඇදගෙන තියෙන නිසා තමයි මේ කකුල ඉස්වාම දැන් මෙච්චරතර පොඩි පාදයකින් මෙච්චර ලොකු බරක් උස්සගෙන ඉන්නවනේ. ඒ කොහොමද උස්සන්නේ? මේ කයෙන් අරක හැදගෙන තියෙන නිසා. මේක ඩිස්කනෙක්ට් වුණොත් මේ පය මදි අපට. ටිකක් අර අලියාගේ වගේ ලොකු හැඩි දෙකක් ඕනේ. ඒකවල තමයි මේ කය බැලන්ස් වෙන්නේ. නැත්තම් බැලන්ස් වෙන්නේ නැහැ. මේ පොඩි පාදයෙන් බැලන්ස් වෙන්නේ. ඒතර ගුරුත්වාකර්ෂණ ගොඩාක් බිඳපු කට්ටිය මේ යනකොට ඒගොල්ලන්ට නිකන් අර අන්බැලන්ස් වගේ. අර පාසි උඩ යනවා වගේ. ඇයි මේක හදින් නැති නිසා මේ කන්ට්‍රෝල් නැහැ. එකම දේ තියෙන මාස දෙකම අර <clears throat> උපරිම තුනයි. යනකොට 이르දි වැඩෙනවා. ඇයි අර භාවනාව ඉක්මනට වැඩිලා අර 이르දිය පීකනවා. හැබැයි පිහිටුවාට මේ ඒක මාර්ගඵලයක් නෙමෙයි. ඒක ඒකට හදාල් ඒක ඉරදියක් කියලා කියන විශේෂ හැකියාවක්. ඇබිලිටි එකක් ඒක. ඔව් මාස 3ක් වගේ යන පොඩි කාලයක් තුළදී ඒක දිනු වෙනවා. හැබැයි මේ දිනු කරන්න අමාරුයි. මේවල ගුරුත්වාකර්ෂණ බලය වැඩි. නමුත් ඒ අවබෝධය තියෙන කෙනාට එච්චර ප්‍රශ්නයක් නැහැ. දන්න කෙනෙක් කමටහන් දුන්නොත් මේකෙත් මාස 3ක් යන්නේ නැහැ. සාමාන්‍ය දෙයක් ඒක. දැන් ඉරදි කියලා කියන්නේ පාසක මාත්‍ය දැන් අපේ ගවේෂි ස්වාමීන් වහන්සේටයි මටයි මේ පුටුවේ පැය පහක් ඉන්න පුළුවන්. හැබැයි මේ ස්වාමීන් වහන්සේට පැයකට වඩා ඉන්න බෑ. ඒතර උන්වහන්සේට සාපේක්ෂව මේ වාඩි වෙලා ඉන්න කිරිදියක්. දැන් දෙන්නෙක් ඉන්න ඒගොල්ලන්ට පැය භාගයක් වාඩි වෙලා සවන් දෙන්න බෑ මොකද? ඒ උපාසක මාත්‍ර පැය තුනක් කර උඹට ආගෙන ඉන්න පුළුවන්. එයාට සාපේක්ෂව මේ කිරිදියක්. කකුල් ආබාධ වෙලා නැගිටින්න බැරුව ඉන්න ඕනේ. එයාට සාපේක්ෂව ඉඳගෙන ඉන්න එක්කෙනාට කිරිදියක් ඒ කරන්නේ. කකුල ආබාධල ඇවිදින්න බැරි කෙනාට සාපේක්ෂව මම ඇවිදිනවනම් ඒක 이르දියක්. කෙනෙක් ඉන්නවා එයාට තේ බොන්න බෑ. බිව වමන යනවා. හැබැයි මම තේ බොන එක මට 이르දියක්. ඇයි? එයාට බෑ ඒක මට පුළුවන්. දැන් මට පිළිජාති ගන්න බෑ. මොනවාද ගත්තාම කසනවා. කසලා පළු දාන. එතකොට හයිඩ්‍රොක්සින් ඉන්ජෙක්ෂන් එකක් ගෑවම තමයි හරියන්නේ. ඒ DNA වලට පිළි හොරතු දෙන්නේ නැහැ. ඒක පිළිජත් කන හැමෝම දිහා බලනකොට බිත්තරේම තනියෙන් බිත්තර පිටින් ගිලිනවා. මම දන්නවා මම ආර ඉර්ධිකාරයෙක්. කුකුලා එහෙමම ගිල්ලලා දානවා. ඒක දැක්කාම මට මේ හිතෙනවා මේගොල්ලෝ මට වඩා හිරිදි දන්නවා. ඒක ඒක මට බෑ. ඒක මට බෑ. ඔව්. දර බස්සවල අර මිනිස්සු නැගලා බෝතල් කටේම කන්නේ. ඒක හිරිදියා. අපිට කන්න බෑනේ. අපි දැන් තෙල් බෝතලෙන් තෙල් එක පත්තු කරලා මේ ඝනසාරප්ප දිත්තේනේ කියලා තෙල් බෝතලේ අපල කෑවොත් එම පවෙන්න හොස්පිටල්. මොකද වෙලා තියෙන්නේ හිරිදියා පාන්න තෙල් බෝතලේ අපල කාලා. ආන්ధ్‍ර කුටිය කියන්නේ මාංශ දාලා. ඒ ආන්ధ్‍ර බෝතල් කනවා. අද අර මිනිස්සයා කනවා සල්ලිත් අරගෙන යනවා උට පස්නේ යන්න. ඒක ඉතියක්. එහෙම. ඔය සල්ලිත් අරගෙන. බෝතල් එහෙ ඉන්නව නේද? වාතය ආහාරයට ගන්න. වාතය ආහාරයට ගන්න. ඒක එහෙම ඉරුදි බල තියෙන කට. පාසක මාත්‍ය මේක පියවර තියෙනවා 31ක්. අපි ප්‍රධාන පියවර අතර ගත්තාම පටවිය ආපෝ වායෝ තේජෝ. මේ හතරක්. එතකොට දැන් අපි ඔක්කොම පටවියයි. උදේට දාහනේ ගන්නවා නම් එයා පටවි. කබලික ආහාර. එතකොට මාළු ගත්තාම එයා කෑම ගන්නෑ. ෆ්‍රයිඩ් රයිස් ඕඩර් කරනවාද? කොත්තු ගන්න පොලිමේ ඉන්නවාද? එයා ඉන්නේ එයා වතුර ටිකක් දීුවා එයා ගියා. වතුර ඉන්නේ. ඒකට ආපෝල ඉන්න කට්ටිය. දැන් ගොඩාක් බැක්ටීරියා අරමේ මේ වාතේ ඉන්නවනේ. උන් කවදාවත් දාන ශාලාවට යන්නේ නැහැ දාන ගන්න. ඒකට ඒගොල්ලෝ මොන මේ වාතේම තියෙන මේ පොඩි පොඩි අටම් වලින් තියෙන කිමිකල් ටික තමයි ඒගොල්ලෝ ගන්න. ඒකට ඒක වායෝ වල ඉන්න කට්ටිය. ගොඩක් වෛරස් ಜಾති, ඔර උණුසුම අධික බැක්ටීරියා එන ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම මේ තේජෝ වලින කට්ටිය. උණුසුම වැඩි නම් ඉන්නවා, උණුසුම අඩු වුණොත් මැරෙනවා. එතකොට මේ හැම දෙයකටම ජීවත් වෙන්න ක්‍රම හතරක් තියෙනවා. එතකොට මේ කබලිකාකාර වැඩිපුර ගන්න ඇයි කයට මේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය මේවා දකින්න නේද මට පේනවා. ඇයි නම් මොකද දැන් කතා කරන්නේ මම දැන් දැනක කන බීලා අහනවා. මේ වගේ මේ ආයතන අයෙන් අපි ගනුදෙනු කරනවනේ පේනවා, ඇයෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියලා මේ ආයතන අයෙන් කරන ගනුදෙනුව නිසා ඇඟේ තියෙන ශක්තිය වැය වෙනවා. ශක්තිය කියලා කියන්නේ මේ කයේ තියෙන මේ ප්‍රාණය බයෝ මේ ප්‍රාණය තරංගයක් වශයෙන් පවතින. ඒක පොඩි පොඩි හැටම් වලට තමයි ඒක සීමා වෙලා තියෙන්නේ. ඒක වෛද්‍ය විද්‍යාවෙන් හොයන්න බෑ. තපස්වරු තමයි ඒක හොයාගෙන තියෙන්නේ මේ ප්‍රාණය කියන එක ශක්ති විශේෂයක්. කම්පණය වෙනකොට <clears throat> තරංගයකින් එළියට යනවා. ඒ තරංගයෙන් එළියට යනකොට මේකේ තියෙන ඒ ඇටම් වල ගණනය අඩු වෙනවා. ක්වොන්ටිටි එක අඩු වෙනවා. ඒ අඩු වෙන අඩු වෙන යාට ටිකක් පේනවා අඩුයි වගේ, ඇයෙනවා අඩුයි වගේ, කලන්තේ වගේ එහෙම හැලවෙනවා. මොනාරියක් දීලා ඒක වැඩි වෙච්ච ගමන් යනකට ආයි කතා කරනවා. ඒතකොට මේ කය පුරාම ශක්තිය පවතිනවා. ඒක ශක්ති විශේෂයක්. ඒක අණු වලින්, ඇටම් වලින් ඇදලා තින්නේ. ඒක මේ ගනුදෙනු කරනකොට ඒක පොඩ පොඩ පොඩ එළියට යනවා. මේක නවත්තා ගත්තොත් මේක අර අවශ්‍ය තරමටම මේන්ටේන් කරලා බඩගිනි හැදෙන්නේ දැන් තපස්වනේ ඉන්න ගොඩාක් කට්ටිය සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් නිරාරව ඉන්න මොකොත් වෙන්නේ කය කෙට්ටු වෙන්නේ නැහැ මොකවත් නැහැ කොහොමද ඒගොල්ලෝ වතුර වලින් ගන්න. දැන් වතුර මේ ලෝකේ හයිඩ්‍රජන් එක ඇදුනම තමයි මේ කාබන් එක ඇදලා තින්නේ. ඒ කාබන් එක ඉලෙක්ට්‍රෝන 6යිනේ. හයිඩ්‍රජන් තනි අණු. එතකොට මේක තනියට හයිඩ්‍රජන් එක අදුනම් පස්සේ මේ හයිඩ්‍රජන් වලින් තමයි අර හැදිලා තියෙන්නේ. එතකොට මේක තමයි කන්වර්ට් වෙලා තියෙන හැම දෙයකම. වතුර වල කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම්, මිනරල්, ඒ vitamin A B C D ඔක්කොම තියෙනවා ඇටම් වලින්. අරවා කෙලින්ම අර ලොකුවට හම්බෙනවානේ අපිට. ගස් ලැබු කෑල්ලක්, මේ කිරි වීදුරක්, ඒ වගේ අර ලොකු ක්වොන්ටිටි එකෙන් හම්බෙනවා. මේක එහෙම හම්බෙන්නේ නැහැ. මේවා ඇටම් වලින් තියෙන්නේ. ඒ නිසා අපේ කයේ මේ ෂේ වෙන ප්‍රමාණය වැඩි ඒ නිසා අපට ඒවා ප්‍රමාණය ලොකුවට ඕනේ. දැන් ආයතන අය වාගෙන හිටියොත් ක්‍රියාකාරී ස්වභාවය ගොඩාක් නවත්තලා හිටියොත් එයාට අර මේ කබලින් කාකාර ගන්න බෑ. ගත්තට මේ එයාට කන්න බෑ. එතන බඩගිනි නෑ. බඩගිනි නැති කෙනෙකුට කන්න බෑනේ. ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා. එතකොට එයා මොනවද කරන්නේ? වතුර ටිකක් බොනවා. එතකොට ඒ වතුර කයට ගිහිලා ආමාශයෙන් ඒක කයට උරා ගන්නකොට ඒකෙන් අර කෙමිකල් ඔක්කොම ගන්නවා. ගත්තාම සම්පූර්ණම කය මේ වතුරෙන් යට නඩත්තු කරන්න පුළුවන් අර මාළුවා වගේ. මේ ප්‍රාණ වායුව නැත්තම් මැරෙනවානේ. උස්ම ඉර කෙළු විනාඩි 5ක් මැරෙනවා. එතකොට ඔක්සිජන් කියන මේ ප්‍රාණ වායුවෙන් කෙනෙක් ජීවත් කරන්න පුළුවන් නේ. එතකොට එයා ජීවත් කරන්න පුළුවන් නම් මොකටද කෑම ගන්න? මෙච්චර ලොකු මේ මේ අසන්කුයි කරන බෝතල් ඔක්කොම ඇඩේ තියාගෙන ඉතින් බිබී ඉන්නවා. සමහර කට්ටිය ඉන්නවා මේ කඩචොර වගේ තකතරම ළඟ තියන ඊතරම කකා ඉන්නවා. එයි මේම කන්නේ. ඒ කියන්නේ අර ප්‍රාණ වායුවෙන් ගන්න ඔක්සිජන් වලින් හම්බෙන එනර්ජි එකට වඩා යට වැඩිපුර ෂේ වෙනවා. ඒ නිසා සේ වෙන නිසා මේක නැවත නැවත නැවත නැවත දානවා. වැඩිපුර දුවන වාහනයටයි පාක් කරලා තියෙන වාහනය අතර බැලුවම තෙල් වීදම් වැඩිපුර ගින් තියෙන දුවන වාහනෙට. ඒ වගේ මේක දුවනවා නිතරම අසිතවිලි වලින් දුවනවා ඇස් වලින් දුවනවා කනෙන් දුවනවා මේක ෂේ වෙනවා ඒක ගොඩාක් අඩු කෙරුවාම එයාට පුළුවන් ආස්වාස ප්‍රාස ප්‍රාණායාම කියලා තියෙනවා ඒක දින 120ක් කරන්න ඕනේ දින 120ක් ඒ ප්‍රාණායාමයක ප්‍රැක්ටිස් කරලා ඒ ප්‍රාණායාමයේ නියම concept එක එයාට ප්‍රත්‍යක්ෂ වෙනවා එතකොට දන්නා මෙහෙම කරලා හදාම ඒ සම්පූර්ණ වාතය හතුරට එනකොට ඒකේ ඔක්සිජන් ටික ඔක්කොම ස්ප්‍රෙඩ් වෙලා මුළු කයටම යනවා ඒක. ඒ ප්‍රාණය ලැබෙනවා. එතකොට මේ සෑම සෛලයක්ම ජීවත් වෙන ප්‍රාණ වායුවේ. ඒ ඔක්සිජන් නැත්තම් මැරෙනවා. මේ සෛල මැරෙනවා. මැරිලා කුණු වෙනවා. තුවාල වෙනවා. මේ කසනකොට මේ ඔක්කොම මේ අර මේ ලාදුරු වාගේ වෙනවා. ඉතින් මා සම්පූර්ණ සෛල ඔක්කොම මේ මේන්ටේන් වෙන්නේ ජීවත් කරවන්න ඔක්සිජන්. ඒ ඔක්සිජන් වලින් මේ කය ජීවත් කරනවා. අර ආයතන අය වාලා තියෙන නිසා සිතේ සිටිවිලි ගොඩාක් අවමෙන් තියෙන නිසා වැය වෙන්නේ අර ඔක්සිජන් වලින් හම්බෙන එකම වැඩි එයාට. එතකොට නැගිටින්නේ නැහැ පින්ඩ පාත යන්නේ ඒමම ඉන්න අවුරුදු ගන්න. මොකවත් වෙන්නේ නැහැ. දැන් මනෝ සංචේත ආහාර කියලා තියෙන තේජෝ ආහාර. ඒක ගොඩාක් මේ ඉහළ මට්ටමේ එකක්. දැන් මේ දරුවට හරියට බඩගිනි. ඉන්නම බෑ ගන්න ඒට ඇවිදින මෙයා දැන් අපිට තේරෙන මෙයාට බඩගිනි. දැන් මම දන්නා මගේ ළඟ දාන්නේ නැහැ. 12 ඉවර වෙලා. දැන් දාන්නේ නැහැ මෙයාට දෙන්නත් ඕනේ. දැන් මේ හිතේ නැත්තම් මෙයා ඒක උදේ යනවා. එයාට ඔරොත්තු දෙන්නේ නැහැ. අඬ ගාලා කියනවා මේ පුතා මාර වැඩක් නේ. මොකද? ඔය අර විභාගයක් ලිව්වේ සම්පූර්ණව පාස් වෙලානේ පුතා වැඩිම ලකුණ ලංකාවේ ඔයාලා එක සන්තෝෂය අර එයා පේල් වෙලා ඇත්තටම. එහෙම කිව්වම යාට සන්තෝෂය ඉවස ගන්න බෑ. එයා hina වෙනවා ඒට යනවා දැන් බඩගිනි මොකවත් නැහැ. සන්තෝෂය ඇති වුණොත් අයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එක උනන්නේ ඒක නම ඒක නැවතිච්ච ගමන් බඩගින්න ගියා. ඉතින් ගොඩාක් අර උත්සව සමයේදී අපේ ගෙවල් වල මොන විශේෂ ෆන්ක්ෂන් එකකටම සන්තෝෂ වැඩි දවස කෑම කන්න බෑනේ අපට. හැබැයි නිකන් ඉන්නකොට කල්පනා කරලා කල්පනා කරලා මාංශයලා ඉන්නකොට සේරුවක් විතර කනවනේ අපි. සමහරව gedara කට්ටියටත් බත් මදි වෙන දාට. ඇයි? අර මාංශය වෙනකොට දුක් වෙනකොට වේදනාව දුක සිතට දැනෙනකොට බඩගිනි වැඩි. අර එනර්ජි එක වැය වෙලා. සන්තෝෂය කියලා කියන්නේ එළියෙන් ශක්තිය වැඩිපුර කයිත ශරීරගත වෙනවා. සන්තෝෂය ඇති වෙන හැම කෙනාටම මේ බඩගිනි හැදෙන්නේ නැහැ. ඒක මනෝ සංජේතාව. එතකොට ඒගොල්ලෝ සිටිවිලි වලින් ගොඩාක් ධර්ම කාරණා තියෙනවා. පොඩි නාමයක් ගත්තාම මේ නාමය තුල ගොඩාක් ගැඹුරු දේවල් දකින්නවා. චතුරාර්ය සත්‍ය දකින්නවා, පටිච්ච සම්පදාය දකින්නවා, ආර්ය අෂ්ටාංගික මාර්ගය දකින්න මේ වගේ එක නාමයකින් අර ඔක්කොම ටික දකින්නවා. කොහොමද නම් ගාක කොල්ලයක් වැටෙනවා. වැටුණේ තාපසාරම් බලන දැක්කම අර ප්‍රශ්නේ. මේක මොකද මේ මොනේ වේලුනේ මේකේ වතුර වලට මොකද උනේ? කොළ පාටට තිබුණානේ මේක වර්ණයයි වෙනස් උනේ. දැන් මේ මේකේ කියලා හිතෙනවා. දැන් ගැටෙනවනේ. ඇලෙනවනේ. ඒක ගැන කල්පනා කරන මේ වගේ මේ පේන දේවල් නිසා Tamanට ඇති වෙන දේවල් ඔක්කොම එයා එක එක විදිහට දකිනවා. එහෙම දකින්න දකින්න දකින්න දකින්න ඒක තුළ අර ධර්මානුකූල ප්‍රීතියක් ඇති වෙන යාට. ඒතකොට ධර්ම කාරණා මෙනෙහි කරගෙන ඒකට සමවැදිලා ඉනවා. එතකොට ඒ සන්තෝෂෙන් තමයි ජීවත් වෙන්නේ. දැන් දෙවිවරුන්ට පෙන්වන්න ඕනේ නම් පුතා දෙවිවරුන්ට කන්න බෑනේ. පොළොස් අරමෙව කන්න බෑ. ඒතකොට මොකද්ද කරන්න තියෙන්නේ? දැන් දෙවියන්ට පෙන්වෙන්න හොඳම වැඩ තමයි ආම්දුරට කවණ එක. ටක් ගාලා ආව මුතුකොඩ ටිකක් අරගෙන ආලා ආම්බර වඩලා ආම්බරනේ කටාරින්න කියලා ඇයි කිරියම්මා කැමති. ඒකට කිරියම්මා පොළොස් කැමති නම් මට කවන්නේ ඇයි. ඊපස්සේ කල්ගෙන මොකද්ද මේක වැටකොළු. වැටෙන්න කැදිවේ. ඔව් අපේ හාමුදුරනේ මේ මේක කිරියත්ත කැමති. කිරියත්ත කැමති එකක් මමද කණ්ඩෝනේ. ඔව් අපේ ආමේ එකක් කනවා. එතකොට ඒගොල්ලන්ගේ පරම්පරාවේ මිනිස්සු දර කන්න කැමති නම්, gadol කන්න කැමති නම් ඒ ටිකක් මම කාලා gadol කට පූජා කළාට ගොඩාක් පිං. මට කොල්ලෙන් ගැව්වට ඇයි කිරියම්මට කොල්ලෙන් ගන්න ඕනේ කාලේ වුරු නම් ඉන්න මම කාලේ නම් මට කොල් පාරක් හම්බ වෙනවා. ඇයි අර කිරියම්මට කරන ඔක්කොම මටත් කරනවා. ඒ ඔක්කොම කරාම ඉතින් පින් ටික දෙනවා. ඒ වගේ මේ අපි මේ ලෝකේ තවත් කෙනෙකුට මොනවාරි දෙන්න ඕන නම් දැන් අපි ඒක හරගෙනනේ දෙන්නේ. මනෝ සංචේතාවාර තමයි හම්බෙන්නේ. ඒ දෙවිවරුන්ට ඥාතින්ට මනෝ සංචේතාරය ඒවලට කන්න බෑ. එහෙනම් එහෙම අපි කාලා බිලා මේක හරි රසයි හොඳට දුන්නයි කියලා සන්තෝෂයෙන් ඒක කිව්වාම මේ ඒ කට්ටියට කනමෝද ඒ තරංගේ ඒගොල්ලන්ට එකතු වෙනවා. ඒ විඥාන ටිකෙන් එතෙනවා. එතනම ඒගොල්ලන්ගේ කැපැසිටි එක වැඩි වෙනවා. දැන් පුතාට දුවන්න බෑ. මීටර් 100ක් විතර දුවනකොට හති. අපි කියනවා තව 100යි කියන පුතා දෙව්වම් බයිසිකලයක් හම්බ වෙනවා ඔයාට. බයිසිකලයක්? මොටර් සයිකලයක්? දුන්න එක සෙකන්ඩ්. එතනකින් තමයි බයිසිකලයක් හම්බ වෙනවා. ඔව් මේ ටික දිවම වට අමාරුන හොස්පිටල් එකට ගෙනියන්න බයිසිකලයක් එනවා අරගෙන යන්න බයිසිකලයක් හම්බෙනවට රෝලට යන්න. ඒතර මට හම්බෙන්නේ නැද්ද රෝලට ගෙනියන්න බයිසිකලයක් හම්බෙනවා. එතකොට යාට තේරෙන්නේ මේ මාව ඇඩ්මිට් කරන්නයි බයිසිකලයක් එන්නේ නැත්නම් මට පූජා වෙන්නේ බයිසිකලයක්. ඒ වගේ අර වචනයක් දුන්නාම වසන්තර එනර්ජි කෙනව නේද? බයිසිකලයක් හම්බෙනවා කියවම තවත් මීටර වැඩි වෙනවා. ආයි දුවන වැඩිපුර දුවන. ඇයි? අර සිතිවිලි වලින් හත වැඩි වෙනවා. ඒ වගේ මේ හොඳ දේවල් ධර්මානුකූල දේවල් ඇවිල්ලා මේ විඥාණයට වදින්න වදින්න මගේ කැපැසිටි එක වැඩි වෙනවා. ඒක තමයි ಗುಣ වැඩෙනවා කියලා කියන්නේ. ධම්මෝ රක්කති ධම්මචාරි. ඒතර ධර්මයේ රකින්නයි කියලා කියන අර ගොඩාක් දේවල් ධර්මානුකූල දේවල් කටයුතු කරනකොට ඇස කන දිව නාසය සමසිතින් ධර්මානුකූල දේවල් ගනුදෙනු කරන්න කරන එකට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා. හොඳ හොඳට හොඳ දේවල් විතරක් දකින්නවා. මොනම නරක දේ තිබුණත් ඒක යාපත් ලෙස දකින්න පුරුදු කරනවා. දනිනේවා නින්දා කරන ඔක්කොම හොඳට හා ගන්න පුරුදු කරනවා. කතා කරනකොට කිසිම කෙනෙකුගේ සිතට කායට දුක් නොදී කතා කරනවා. ඇසිරෙනකොට පරිස්සමෙන් ඇසිරෙනවා. කාටත් එකෙන් ප්‍රශ්නයක් නොවන විදිහට. හිතන හැම දෙයක්ම යහපත් දේ විදිහට හිතනවා. නැත්නම් මේ විදිහට කියම ඒ ඒ තරංගවලින් යාව පෝෂණය වෙනවා. එයා ලස්සන වෙනවා, ප්‍රියමනාප වෙනවා, සමාජය ගොඩාක් ගෞරවයටපත් වෙනවා. මේ වගේ එයා නොදැනුවත්වම එයාගේ වටිනාකම කියලා යනවා. ඒ යන්නේ එයා තුළ තියෙන ಗುಣධර්ම වලට. එයා තුළ වැඩෙනවනේ එකක්. ඒකටයි මිනිස්සු ගරු කරන්නේ. නැත්නම් එයාට ගරු කරන්නේ නැහැ. ඔව් ලෝකෝත්තර කෙනෙකුට කල්පනා කරන්න දෙයක් නැහනේ. ලෝකෝත්තර ඉන්න කෙනෙක් කල්පනා කරන්නේ ඇයි? එයාට කල්පනා කරන්න දෙයක් නැහැ. ඉතින් ඊළඟ හෙට උදේ දාන්නේ මට ලැබෙයිද නැද්ද කියන එක තීරණය වෙලා නම්. ඒක මගේ පාත්‍රයට ලැබෙන්නේ මොනවද? කවුද දෙන්නේ? ඔක්කොම ටික තීරණය වෙලා නම්. මම ඉපදෙන්නත් කලින් මගේ ආයුෂ තීරණය වෙලා, අම්මා තීරණය වෙලා, දේශය තීරණය වෙලා, කුලය තීරණය වෙලා. මම ඉපදිච්ච මොහොතේ මං අම්බ කරන මුදල තීරණය වෙලා, පරමායුෂ තීරණය වෙලා, මරණ තන තීරණය වෙලා, මට ගිනි තියෙන මාව ආදානෙට පුච්චන ගිනි කුර ගන්න කෙනත් තීරණය වෙලා. ඔක්කොම තියෙන වෙලාවට මට තියෙන ප්‍රශ්නේ මොකද්ද? කරදර වෙන්නේ. මොකද සන්තෝෂයෙන් ඒක දිහා බලන ඉඳ තියෙන්නේ. ගෞතම බුදුහාමුදුරුව සිදුවත් කුමරු වෙලා ඉපදෙන්න කලින් උන්වහන්සේ ඒකාන්ත වශයෙන්ම මේ සිදුවත් කුමරු භවයේ බුදු වෙන බව තීරණය වෙලා ඉවරයි. පරමායස 80යි කියලා තීරණය වෙලා ඉවරයි. ඒක මොකොත් වෙනස් කරන්න බෑ. අපට පුළුවන් ಗುಣධර්ම වඩන්න. ඒක විතර අපිට කරන්න අපේ ආයතන හය තුලින් අපේ තියෙන දෝෂ ටික නිර්දෝෂ කරන්න පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරන ධර්මයට අනුව ජීවත් වෙන්න පුළුවන්. ඒ විතර යාපත් දේවල් කරන්න කරන්න කරන්න අර අයාපත් දේවල් ගෙනාවනේ. ඒවා මැඩ පැවතෙනවා. සමහර ඒවා අවෝසි වෙන්න පුළුවන්. සමහර ඒවල අර සැර අඩු වෙනවා. සමහරට ගාන දාපු කෙනා හොඳට බැනලා යනවා. ඇත්තටම ගානවා. එහෙම තමයි කර්මයේ තිබුණේ. ගොඩාක් කට්ටියට ಗುಣ කියලා ප්‍රශංසා කරලා යාපත් වචන කතා කරපු නිසා අර කර්මය අඩු වෙලා මෙල්ල වෙලා හොඳට සැරට බැනලා ගැව්වයි කියලා හිතා ගන්න කියලා යනවා. ඒ කියන්නේ අර ගාපු ටික තමයි කියලා කියන්නේ. බැරි වෙලාවත් එහෙම ගැව්වයි කියලා හිතාගන්න කියලා යනකොට අනේ මාත්‍යා ගැව්වොත් නේ ගැව්වා කියලා හිතාගන්න පුළුවන්. බැන්නම කොහමද ගැව්වයි කියලා හිතන්නේ කියවන එතකොට ගන්නවා මාත්‍යා. දැන් ගැව්වයි කියලා හිතාගන්න. එතකොට එයාට කර්මය කියනවා ඒක ඉල්ලලා ගන්න. එතකොට ඒක අනිවාර්යෙන් හම්බෙනවා.